කොළහේ සිට sannivedaka හිමානන්ද රාජපක්ෂ ඔබටයි ආරාධනය අයිබෝන් සුබ දසනක්. ශනිදා හමුව අද අපි ඔබව හොයාගෙන එන්නේ සංගීතය පිළිබඳව, ගීතය පිළිබඳව, ගීත සාහිත්‍ය පිළිබඳව, නැත්නම් කලාවට අදාළ වූ විවිධ විෂයන් පිළිබඳව අපි ඒවහි නිරත වෙලා ඉන්නා වූ විශේෂයෙන් පිළිබඳව සහ වුන් එක කතා බහක්. ඉතා සරල වූත් හැබැයි ගැඹුරු කාරණා එක්ක අපි මේ හොරාව ගෙවන්න බලාපොරොත්තු වෙන්නේ. ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේට විශිෂ්ට මෙහෙවරක් කළ සංගීතවේදිකේ අද ගුණසමරු බෙදලා තිබුණා. ඒ තමයි එලියාර් පීරිස් මහත්මයා. ඉතින් ඔහු පිළිබඳව කතා කරද්දී ඔහු ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ සරල ගීතයට, චිත්‍රපට ගීතයට තව විශිෂ්ට මෙහෙවරක් කළ නිර්මාණකරුවෙක්. ඔහු 2004 අද වගේ දවසක තමයි අපෙන් වෙන්න උනේ. හැබැයි ඔහු පිළිබඳව අපි ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරි වේලාවකදී අද වෙනවන්නේත් මේ මොහොත වන විට මේ මහ පොළවේ අපේ රටේ සංගීතවේදීන්ට, ගායනවේදීන්ට, ගීත රචකයින්ට සිය සහාය ලබා දෙමින් විශේෂයෙන්ම Tamanගේ නිර්මාණකාරයන් ඉටු කිරීම සඳහා සිදායකත්වය ලබා දෙන්නා වූ සංගීතවේදියෙක් එක්ක කතා බහකටයි අපි සූදානම් වන්නේ. ඇත්තටම ඔහු මම ඔහු පිළිබඳව මේ අදි탁සේරුවෙන් කතා කරනවා නොව මෑතකෙදී බිහිවුණු සංගීත වේදීන් අතර ඔහුට ටිකක් වෙනස් වූ තැනක් හිමිනවා. ඒ තමයි තමන්ගේ කාර්යයන් තමන්ගේ පෞද්ගලික කාර්යයන් පසකලා තමන්ගේ පෞද්ගලික කාර්යයට වඩා නිර්මාණකරණයට වැඩි උනන්දුවක් දක්වනවා. වාණිජකරණයට ගිහිලා තිබෙනා වූ ලංකාවේ කලාව, ලංකාවේ සංගීතය, ලංකාවේ ගීතය, ඒ වාණිජකරණයෙන් මුදා ගැනීම උදෙසා වාණිජ පරමාර්ථයන් කෙසේ වෙතද නිර්මාණ කර්තව්‍ය වෙනුවෙන් කැපවුණු සංගීතවේදියෙක්. විශේෂයෙන්ම තරුණ ගායක ගායිකාවන්ට සිය සහාය නිරන්තරයෙන්ම ලබා දෙන්නා වූ සංගීත වේදෙක්. ඔහුත් එක්ක තමයි අපි කතා කරන්නේ. හැබැයි බොහෝ කාලයක් සංගීත ක්ෂේත්‍රයේ නිරත වෙලා ඉනවා. නිහඬ චරිතයක්, වැඩි කතා කරන්න කැමති නැති චරිතයක්. නමුත් අද මම කතා කරන හැටි දන්නවා. ආයි බන් සුබදසන දර්ශන වික්‍රමතුංග අපේ ආදරණීය කලාකරුවාද අපිත් එක්ක තියෙනවා. ආයි බන් සුබදසනක් හිවන්ද. ඇතම මේ මම දර්ශන අයිය කියලා කතා කරන්න කවන්නේ නැහැ. මොකද අපි තා සුවද වැඩ කටයුතු කරනවා. ඔබට කතා කරන්න වැඩි එළියට එන්නේ නැහැ. මාධ්‍යෙන් වැඩි එළියට එන්නේ නැති චරිතයක් විදිහට තමයි. හැබැයි ඉතින් අපි ක්ෂේත්‍රය තුළ නම් කතා වෙනවා. කියන්නේ කතා කරන්න ඇත්තටම අකමැතිද නැත්නම් නිර්මාණ වලින් පමණද කතා කරන්න කැමති? නෑ මම හිතන්නේ කතා කළ යුත්තේ බොහෝ අසුපුරු තැන් තියෙන බොහෝ අත්දැකීම් බහුල පුද්ගලයෝ මොකද අපි අපි තාම සවන් දෙනවා. <laughs> මම කියන්නේ ඒක තමයි මේ කෙනෙකුගේ අසු පිටු තැන් ඇතයි කියලා හිතන්න පුළුවන් හොඳ ප්‍රකාශයක්. <laughs> දර්ශනතර මේ බොහෝ කාලයක් සංගීත ක්ෂේත්‍රයේ ඉන්න මම අර කිව්වා වගේ නිහඬව ඉන්න. නමුත් කු වැඩ කොටසක් ඉටු කරගෙන ඉන්න. අපේ ගුවන්විදුලියේ අපේ ගීත ඇතුළත් වෙලා තිබෙන පරිගණකීය දර්ශන වික්‍රමතුන් කියලා අපි හොයලා බැලුවම සෙවුම් තැනට ගියාම බොහෝ ගීත ප්‍රමාණයක් එනවා. හැබැයි ගීත ප්‍රමාණය ගත්තම මේ මට වැඩි ප්‍රමාණයක් මුණ ගැහෙන්නේම ඔබ අලුත් પરම්පරාවේ කියන්නේ මේ પરම්පරාවේ ඉන්න ගායක ගායිකවන්ට බොහෝ ගීත ප්‍රමාණයක් නිර්මාණය කරනවා. උදාහරණයක් විදිහට ඔබේම රසික කණ්ඩායම ඔබේම නිර්මාණ සමාජෙහි අපි නිතර යන එන මේ Facebook එකට ගියාම නිතර ගීත ඕන් එක කරමින් ඉන්නවා. නිතර නිර්මාණ කරමින් ඉන්නවා. වැඩි කැමැත්තක් තියෙන අලුත් પરම්පරාවත් එක්ක වැඩ කටයුතු කරනවද? ඇත්තට මේවා විශේෂ වෙන්කිරීමක් නැහැ. නමුත් අපි දකිනවා අද සමාජයේ ඒ කල මේ ගුවන්විදුලි හරහා විශාල සේවාවක් වුණා නව නිර්මාණ නව ගීත නිෂ්පාදනයේ කටයුත්තට දායක වෙලා මහ විශාල කාර්යභාරයක් කරපු ආයතනයක් මේක. ඉතින් එයින් මතු කැසට් නිෂ්පාදකවරු විවිධ වෘත්තිමය වශයෙන් හිටපු නිර්මාණ ශිල්පීන්ට ඔවුන්ගේ නිර්මාණ කරන්නට හැකියාව ලැබුණා මේ නිෂ්පාදකවරු එළිය හිටියා. වෙළඳාමක් විදියට. නමුත් අද වෙද්දී එවැනි තවට පිටාවක් නැති තත්ත්වය ඇතුලේ මම හිතුවා යම් සහනදායි විදිහට නිර්මාණ කටයුතු කරන්න. ඉතින් ඒ හින්දා ඒකට මට අවස්ථාවක් සැලසීලා තියෙනවා මම හිතන්නේ දෛවයෙන්ම. ඉතින් ඒ අනුකූලව මම ඉතින් බොහෝ පිරිසකට එක්ක වැඩ කරන්න කැමැත්තෙන් ඉන්නවා. දැන් ඔබේ වෘත්තීය විදිහට ඔබ සංගීතය එහෙම නැත්නම් මේ මේ නිර්මාණකරණය හඳුන්වනවට කැමති නැහැනේ. ඔබ වෘත්තියෙන් කියන්නේ ඔබේ ජීවන වෘත්තිය විදිහට ඔබ කරන්න වෙනත් ඔහු බැංකුව නිලධාරියෙක් ලංකාවේ පෞද්ගලික බැංකුවක නිලධාරියෙක් මේක ඇත්තටම විනෝදාංශද ඇත්තටම එහෙම දැන් මම ගත්තොත් සංගීතය පාසල් කාලේ ඉඳලම අධ්‍යාපන ලැබලා පුංචි බලාපොරොත්තු තිබ්බෙත් ඇත්තටම ගායකයෙක් වෙන්න ඒ වගේ සංගීතයට සම්බන්ධ චරිතයක් වෙන්න ගුරුවරයෙක් වෙන්න නමුත් කෙසේ හෝ මගේ දෙමව්පියන්ගේ කැමැත්ත, ඒ අයගේ ආශිර්වාදය, ඒ අයගේ ආශාව ඉෂ්ට කරන්නට තමයි මම බැංකු සේවයට මේ අව ඒ සේවයට අනුගත වෙන්නට පුළුවන් අවස්ථාව සැලසුනේ. ඉතින් මම හිතනවා දැන් ඒකත් හොඳයි. ඒකත් මම කටයුතු සුරක්ෂිතයි ඇත්තටම නේ. ඇත්තට මෙතනත් අපි වෘත්ති සමිති ජීවිතය එතකොට ඒ කටයුතුත් එක එතනත් මම බොහොම සතුටින් ඉන්නවා. ඉතින් මේකත් මම 50 50 කටයුතු කරගෙන යනවා. ඒ කියන්නේ ඔබේ මේ නිවසේ පරිසරෙන් අම්මා අප්පච්චිගෙන් එහෙම මුල් කාලේ දකමැත්තක් තිබ්බද සංගීත පැත්තට නැත්නම් මේ පැත්තට යන්න ඕන වෙනස් වෘත්තියක් තෝරගන්න කියලා යෝජනාවක් තිබ්බද? නෑ ඇත්තටම විශේෂයෙන් අම්මා සතුටුයි මේ සංගීතය ඉගෙන ගන්නවට. එයා විශේෂයෙන්ම මේ සංගීත අධ්‍යාපනය මම ලැබලා තියෙනවා නම් ඒ හින්දා තමයි ඒකට ඒක ඉගෙන ගන්න පෙළඹුණේ මොකද මම ටිකක් කම්මැලි කෙනෙක් ඉගෙන ගන්නත් මේ ඉතින් ඇය හින්දා තමයි මම සංගීතයම අධ්‍යාපනයක් ලැබුවේ. ඒ වගේම ඇය තමයි මට මුලින්ම නිර්මාණ කරන්නට පෙළඹීම ඇති කරෙත් ඒවට විය හේදන් සැලසුවේ. ඒ වගේම ඇය මම දන්නේ ඇයි කියලා ඒ වගේම මේ වෘත්තීයමය වශයෙන් බැංකුවලදාරියෙක් හෝ එවැනි ඉහළ මොකක් හරි රසාවක් කරනවා කැමැත්තකුත් එයාගේ තිබුණා. ඉතින් ඉතින් ඒ ආශාවත් ඉෂ්ට කරමින් මේ කටයුතු කරමින් යන්න තමයි මගේ බලාපොරොත්තු තිබුණේ. මං හිතන්නේ තාමත් ප්‍රඥාවන්ත මම. මොකද දන්නවද? දැන් ඇත්තටම සංගීතයේ කලාව කියනකො මේ දවස්වල කියනකො මේ දවස්වල රටේ තිබෙන තත්ත්වයත් එක්ක කලාකාරයෝ අපි අර සාමාන්‍ය මේ කවුරුත් දන්න භාෂාවෙන් කිව්ව අනාථ වෙලා ඉන්නේ. මම කටයුතු යන්නේ දැන් නෑ ප්‍රසංග නෑ මොකුත් නෑ. දැන් මේව කාල සීමාවක් આવත් ලොකු අර්බුදයකට මුහුණ දෙනවා. දැන් කලාව ඉස්සරහට වෙනස් බොහෝ කලාකරුවන් පහුගිය කියන්නේ මීට දශකයක දෙකකට තුනකට කලින් ගෙවු ජීවිතවල වෙනස් ජීවිත දැන් කලාකරු ගත කරනවා. හැබැයි බොහෝ වෙලාවට මේ ඇතිවෙනා වූ සමාජීය තත්ත්වයන් වෙනස්කම් එක කලාකරුවා සාහිත්‍යවේදියා කලාවින් නිරත වෙන බොහෝ දෙනෙක් ලොකු අර්බුදයන් වලට මුහුණ පානවා. ඒ නිසා වෙනම වෘත්තියක නිරත වෙලා ඉන්න එකත් එක්තරා විදිහක පොඩි හයියක්. අලුතෙන් දේවල් හිතන්න අලුත් දේවල් කරන. මුල්ම සින්දුව කොයි කාලෙද කරේ? 1998 ඒ කියන්නේ මම ගීත නිර්මාණ පාසල් කාලෙදම කරනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ අපි එලස් විජේ වික්‍රම ධම්මිකා කරුණාරත් මගේ මුල් ගුරු දෙපළ කොළඹ අශෝක විද්‍යාලයේදී එතකොට ඒ කාලේ දරම අපිට නිර්මාණ කරන්නට අවකාශය ඒ දෙදෙන අපිට ලබා දීලා තිබුණා. හැබැයි 1998 විවෘත ආරාධනා කළ තිබුණා විශාරද අද ආචාර්ය නන්දමාලනී එකල නවක සංගීත අධ්‍යක්ෂකවරුන්ට ගීත නිර්මාණ ඉදිරිපත් කරන්න කියලා අපි මම පෝස්ට් එකේ පොඩි තනුවක් හදලා එතුමියට යවුවා. පස්සේ ආචාර්ය රෝහණ වීරසිංහ මහාචාර්ය සුන්ලාරයත්න මහත්තයා ඇතුළු පිරිසක් ගීත 300 ගණනකින් ගීත 16ක් තෝරගෙන තිබුණා. ඒ ගීත 16 ඇතුළත මට නිර්මාණ කරන්න අවකාශ ලැබුණා. ඉතින් ඒක තමයි මගේ ජීවිතේ පළවෙනි ගීත නිර්මාණය ප්‍රවීණ සංගීත ගායක ගායිකාවකට කරන්න ලැබුවා. ගිරිසිරසින් සඳපාය. හැබැයි ඉතින් ඒක මම හිතන්නේ මේ ඉතාමත් වැදගත් අවස්ථාවක්. ඒ කියන්නේ ඉතාමත් දුලබ අවස්ථාවක් සංගීතවේදියෙකුට ලැබෙන ඔබේ පළමු නිර්මාණයේ විදිහට කියන්නේ ප්‍රමුඛ නිර්මාණයේ විදිහට ලංකාවේ ඉන්න විශිෂ්ටතම ගායිකාවට තම <laughs> නිර්මාණය ගන්න ලැබීම පිළිබඳව ඒ තාමත්ම දුලබ අවස්ථාවක් මම මේ එතුමියට ස්තුතිවන්ත වෙ යුතුයි අපි මේ මම දකින ඔබ ඇත්තටම මේ ඔබ ඔබ Facebook එකේට හැම වෙලේම එතුමිය පිළිබඳව සඳහන් කරන පුළුවන් වෙලාවට එතුමියගේ ආරෝපයක් කරගෙන දෙනවා ඒ කෘතවේදීත්වය තියෙනවා. අපි වෙන ගීතයක් රස විඳිනවා. මේ ගීතය ඇත්තරම මේ චන්දන ලීනාරච්චි ගාන ශිල්පියන් ගාන කරන ගීතයක්. මම අර කලින් කවන ඔබ කණ්ඩායමක් එක්ක ටිකක් සමීපව ගනුදෙනු කරන කරේ මට හිතෙනවා. ශාසිකලා එතකොට චන්දන ලීනාරච්චි මේ પરම්පරාවේ යම් කණ්ඩායමක් එක්ක සමීපව කටයුතු කරනවා. ඒ ඒ රුචිකත්වයක් තිබුණා නැත්නම් මං කියන්නේ වැරදිද? ඔබට කියන්න පුළුවන් ඒක. දැන් ශාසික ඇත්තටම අපි පාසල් වී ඉඳලම අපි එකට කටයුතු නිර්මාණ තරඟ වලට සහභාගී වෙච්ච බොහොම සහෝදරත්වයෙන් බැඳුණු චරිතය වගේම චන්දන ලියාර චිප්පවත් අපි ජාතික තරුණ සභාවත් එක්කත් අපි යම් විදිහක සම්බන්ධතාව පැවතුණා. ඉතින් චන්දන අයියත් ඒ නිසාම ලෙන්ගතුයි. ඉතින් ඒ වගේ තමයි. අපි ගීතය හමු. Thank you. තරංග කල නිදි නැතිව රැය ගණන් කල මතක් තිබුණා ප්‍රේමයක් කුණුඳුනේ පිපි ප්‍රේමයක් තිබුණා ප්‍රේම මතක දලුලන ප්‍රේමයක් කාලේ දුර ගෙවාමුත් හිතේ ගැඹුරේ නිදානු නිවන මටත් තිබුණා ප්‍රේමයක් Thank you. මටත් තිබුණා ප්‍රේමයක් තාම නේද හිට මතක දලුනන ප්‍රේමයක් කාලේ දුර ගෙවා මුත් හිතේ කැමුරේ නිදානෝ මටත් තිබුණ ප්‍රේමයක් මේකේ රචනා කළේ රසිකඩී දුමින්ද වැඩි කියවෙන්නේ නැති නමක් දර්ශන. ඇත්තටම දැන් බොහෝ ගීත රචනා කරපු දක්ෂ සරලගී රචකෙක් ඔහු සරලව ලියන එක තමයි මම හිතන්නේ තියෙන වැදගත්ම කාරණේ. ගුවන්විදුලිය සහ ගුවන්විදුලි සංගීතය වෙන්න පුළුවන් ගුවන්විදුලිය සංගීතාභාෂ මේ මෙරට සංගීතවේදීන් ගායක ගායිකාවන් එහෙම නැත්නම් ගීත රචකයන් බොහෝ දෙනෙකුට මුල් කාලිනව ලැබුණු තනක් ගුවන්විදුලිය. කියන්නේ මීට දශක කිහිපයකට කලින් ගුවන්විදුලිය වුණනම් ඒ ඒ ඇසුර අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒ ඒ ආලෝකයක් යම් ප්‍රමාණයක ලැබෙනවා. ඔබ ගුවන්විදුලිය ශ්‍රවණය කරපු අයෙක්ද? ඔව් මම හිතන්නේ මම වසර අවුරුදු 5 වගේ වයස කාලේදී මම ජීවත් වුණේ පුවක්පිටිය කියන ගාමේ අවිසාවෙල්ල. ඉතින් මම හිතන්නේ වෙළඳ සේවය. ඉතින් කීවර්ඩ් ගැටලුවා නේ එක්ස්ප්‍රෙෂන් එක. ඉතින් වෙළඳ සේවය තමයි අපි ගෙදර උදේ ඉඳලා හවස වෙනතුරු මේ ඇහෙන්නේ. ඉතින් ඒ ගීතාවලිය අදටත් නැවත ඒ ඒ ඒ ගීතාවලිය ඇහිච්ච ගීතයක් ඇහෙද්දි නැවත ඒ ඉතිහාසෙට ඒ මතකෙට යනවා. අවුරුදු 5 කාලේ ඉතින් විශේෂයෙන් ළමාගේ උදේවරු යන්නේවා එතකොට ඒ සියලුම ගීත නිතරම කනේ රැඳෙන්නේ රැඳුනේ ඒ ගීත විශේෂයෙන්ම එද්ද ජයගුරු මහත්තයාගේ අකුරුව කියන ගීතේ පවා. ඒ බාන්දර හැරගොඩ අතනෝනේ. ඒ ඒවා තමයි අපි ළමා කාලේ ඇහුවේ. ඉතින් මම හිතන්නේ මේ අපේ මොන හරි රසඥතාවයක් තියෙනවා නම් අපේ රස විඳින හැකියාවක් තියෙනවා නම් ඒවට මහ විශාල කාර්යභාරයක් කළ තියෙනවා ගුවන්විදුලිය වෙලන් සේවය සුදේශී සේවය. දැන් ඔබ පොඩි කාලේ ඇහුව ගීතනද ඔබ කිව්ව අකුරු මැකී නැහැ ගීත. එහෙම නැත්නම් සුනිල් දිලසිංහගේ පිනිබරයාමේ. දෙපාන්දර හැන ගීත අපි ඒවත් එක තමයි නැකටින්නේ. දෙපාන්දර ගීත ගෙවල් වල දාලා තියදී රේඩියෝ එක දාන්නේ. දැන් ඒ ඒ ගායක ගායිකාවන්ටම වුන්ටම ඔබට තනු නිර්මාණය කරන්න අවස්ථාව ලැබුණා. ඒක හරිම දෛවයේ සරදම දැන් මට අපිටත් ඕක ලැබිලා තියෙනවා. අපි ඒ දවස්වල රේඩියෝ එක හොපුවත් එක්ක අපිට දැන් වැඩ කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඔබටත් ඒ වගේ අවස්ථාව ලැබිලා තියෙනවා. වුන් වුන්ට ගීතනු නිර්මාණය කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ ඒ දැනෙන දේ මම දන්නේ මට දැනෙන්නේ නැහැ ඒක ඔබටයි දැනෙන්නේ ඔබ තන් නිර්මාණකෙක් විදිහට ඔබට ඒ දැනෙන හැඟීම විස්තර ගන්න පුළුවන්ද? ඇත්තට මේක මම හිතන්නේ මම ලද භාගයක් මොකද අපේ ජීවිතේ අපි රසවින්ද ඔවුන් හමු වීම සමහරවිට සහෝදරත්වයෙන් ආමන්ත්‍රණය කරනවා ඒ අය ඉතින් ඒ ඒ බැඳීම් හරි සුන්දරයි මම හිතන්නේ අපේ පරපුරේ අයත් එක්ක කරන ගනුදෙනුවටත් වඩා මට හිතෙනවා ඔවුන් බොහොම ලෙන්ගතුයි කියලා. මොකද ඔවුන් යම් ප්‍රතිගත කිරීමකට එනකොට පවායේ තියෙන සූදානම, ඒ හැමදේම මේ ඉතිහාසයේ ලස්සන ලෝකයේ හැදිලා තියෙන දැත්තේ ඒ තියෙන සූදානම හින්දාදෝ කියලා හිතනවා. කියන්නේ අපි දැන් අපි දැන් එහෙම කලබල නැහැ අපි. අපි දැන් Google තියෙනවා විවිධ මාර්ග හරහා දේවල් හොයාගන්න පුළුවන් තාක්ෂණයත් එක්ක අපි යම් විදිහක පෙර සූදානම කියන කාරණේ ගොඩාක් පස්සට වැටලා කියලා හිතනවා වුන් එක සමහරට වැඩ කරපුවාම. Um, සූදානම කියන්නේ ඇත්තම මේ මේ ඔබ කියපු කාරණේත් හරි. දැන් ඉස්සර ගීතයක් නිර්මාණය කරන්න ගියාම තියෙන තත්ත්වය. එක මයික් එකක් තිබෙනවා නම් මේ ඔමිනි මයික් එකක් වෙන්න පුළුවන්. ඒක වටේ ඔක්කොම එකතු වෙලා මයික් දෙක තුනක් තියෙනවන්න පුළුවන්. එක වෙලාවෙ පටිගත කරලා ඉවර කරන්න ඕනේ මේක. දැන් තැටි කපනවා නම් ඒක තැටි තැටි සවුත් වුණොත් එහෙම ප්‍රශ්නයක්. සුනිල් සාන්තයන් එහෙම මම අහලා තියෙනවා සුනිල් සාන්තයන් එක සැරේම මේක කොහොම හරි ගන්නවා. ඔහු අතින් තාමත්ම කලාතුරකින් තමයිලු තැටියක් නරක වෙනවා කියලා කියන්නේ. තැටියක් දෙවතාවක් තව තැටියක් භාවිත කරන්න සිද්ධ වෙන්නේ කියන කාරණා. ඉතින් පසු කාලීනව තැටි වලට ගීත නිර්මාණ කරද්දිත් තටි වලට වෙන්න පුළුවන් එක රෙකෝඩින් වලදී. ඔක්කොම එකට තමයි ගීත නිර්මාණය කරන්න සංගීත වෙන්නේ. ඔක්කොම එක තැනක ඉඳලා ඒ හැඟීමත් එක්ක බද්ධ වෙලා තමයි. මේ දැන් තත්ත්වය වෙනස් වෙනවා. දැන් ඔබට ඊටමත් දැන් ඔබ ඔබ පටිගත කිරීම වල නිරන්තරයෙන්ම නිරත වෙලා ඉන්නවා. ඒ අත්දැකීම ඔබ කොහොමද විස්තර කරන්න ඔබට පුළුවන්ද? ඒ කියන්නේ දැන් තියෙන තත්ත්වය තමයි කෙනෙක් ඇවිල්ලා එක ට්‍රැක් එකක් ප්ලේ කරලා යනවා එකක් වාද කණ්ඩයක් වාදනය කරන එහෙම තත්ත්වයක් තියෙනවා. මේ සාමූහිකත්වයේ සංගීතයේදී තියෙන වැදගත්කම දර්ශන. මම හිතන්නේ මේ සාමූහිකත්වය කියන කාරණය හැම හැම ශාස්ත්‍රයකටම හැම තැනකටම අදාළයි. ඒ සාමූහිකත්වය ඇතුලේ අපිට කටයුතු කරන්න පුළුවන් නම් ඒක තමයි මම හිතන්නේ සාර්ථකම ඵලයක් ලබා ගන්නට තියෙන දේ. දැන් අද උදාහරණයක් විදිහට සුදේශී සේවයට මම ආවට පස්සේ තාමත් තාක්ෂණික නිලධාරියෙක් ඒ අනිත් පැත්තේ ඉන්නවා මේ පැත්තේ නිවේදකයෙක් ඉන්නවා නිෂ්පාදකයෙක් තව පැත්තක ඉන්නවා මේකත් සාමූහිකයි. නමුත් අද පෞද්ගලික ආයතනයකට ගියොත් ඔහු තමයි කරගන්නේ සියලු දේවල්. ඉතින් නමුත් මේ සාමූහිකත්වයේ යටතේ විශේෂ ප්‍රාගුණ්‍යයෙන් හැදෙනවා. ඒතර ඒ මේක ශේෂ්ත්‍රයේ බබලෙන්න හේතුවක් වෙනවා. මම නම් අවංකවම තවමත් පටිගත කිරීමක් කරද්දී සාමූහිකව තමයි කරන්නේ. ස්ටුඩියෝ වල පහසුකම් දැන් අඩුයි ගොඩක් වෙලාවට සියලුම වාදක මණ්ඩලයන් ස්ටුඩියෝ පොඩි නේද? ෆුල් ඔකෙස්ට්‍රා කියලා කියන අපි ඒ වගේ දාගන්න ටිකක් අමාරුයි. නමුත් හැකි පමණ හැකි අවස්ථාවන් වලදී සාමූහිකව කරන හේතුව තමයි ඒ එකෙක් අනේකා පරයා නොයන වාදම් සංගීතය ගත්තත් සාමූහිකවනේ කරන්නේ තියෙන සමහරවිට සපෝටිව් සංගීත ඛණ්ඩ යනවා කවුන්ටර්ස් යනවා. ඒතර වාදන භාණ්ඩ දෙකකින් එක එකවර වැයෙනවා. එතකොට ඒ වගේ තත්ත්වයන් වලදී සාමූහිකව දෙන්නම එකතැන හිටියනම් තමයි ඒකේ එකලතාවය හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම හිතන්නේ සාර්ථකම දේ සාමූහිකව කටයුතු කරන හැබැයි ඒ වගේම ස්වාධීනව කටයුතු කරන කියන්නේ වෙන වෙනම කේවල ක්‍රමයකට ප්‍රතිගත කිරීම කරනකොටත් ඒකෙත් තියෙන කොටස. ඒ කියන්නේ ඉම්ප්‍රොමයිසේෂන් කියලා කියන තමන්ගේ නිර්මාණශීලීව දක්වන්න පුළුවන් දේවල් වලට ඉඩකඩ වැඩි වෙනවා. ඉතින් මම හිතන්නේ හැබැයි සාමූහිකත්වයේ දේශපාලනිකවත් වෘත්තිමය වශයෙන් ගත්තත් නිර්මාණශීලී කටයුත්තක් ගත්තත් සාමූහිකත්වයේ තුලින් මතුවෙන දේ ප්‍රබලයි සමාජයට වඩාත් හිතකරයි කියන කාරණේ තමයි මම හින්නේ. ඔය දැන් ඔබ කියපුවම මට මතක් වුණේ දැන් මට ඇත්තම හිතලත් නෑ මීට කලින් දැන් ගුවන්විදුලියේ ප්‍රධාන ඉතා විශාල මැදිරිය තියෙනවා. එකක් 6 වෙනි මැදිරිය, 5 වෙනි මැදිරිය, 10 වෙනි මැදිරිය. මේ මැදිරිය තුන තමයි විශාල මැදිරියින් පස්සේ ආනන්ද සමරකෝන් මැදිරිය එක මල්ටි ස්ටුඩියෝ එකක් කියලා අපි හඳුන්වන්නේ. බහුකාර්ය මැදිරියක් කියලා. මේ මැදිරියයි මේ තරම් ලොකුවට හැදුවේ කියන එක. දැන් පෞද්ගලික නාලිකාවල තියෙන ඉතාමත්ම පොඩි මැදිරිනේ. ඉතින් අපිට දොස් කියන්න බෑ. උන්ගේ තියෙන ශක්තිය අනුව එකක වෙලා තියෙන. ඒ තරම් විශාල විදිහට මැදිරිය නිර්මාණය කරලා තියෙන්නේ මම ඔබ කිව්වාගේ ෆුල් ඔකෙස්ට්‍රා එකක් දාන්න පුළුවන් විදිහට. සම්පූර්ණ වාදක මණ්ඩලයම වාදි කරවලා මේ නිර්මාණයක් කරන්න පුළුවන් අවශ්‍යතාවයම හදගමු පරණ ඡායාරූපදායකලා තියෙනවා සමහර අය මේ රෑලි වෙනකම් මේවා රෙකෝඩ් කරලා බැනියන් ඇඳගෙන ඒ කියන්නේ මේ දාඩිය දාගෙන අන්නේ අන්න එක අන්න අය සමග ඒ කියන්නේ ඔහුගේ දාඩිය සුවඳ පවා ඒ කියන්නේ මේ ආග්‍රහණය කරන්න වෙනවා ඒක ලොකු කැපවීමක් සහ එක එක හැංගීමකට වුන් ඔක්කොම එකට එනවා කියන එක දැන් ඔබ කියත්තේ තමයි එකපාරට මැවුනේ මේ ඇයි මේ තරම් විශාල මැදිරි අපි හැදුවේ කියන කාට මට මෙච්චර කාලෙක හිතලා නැහැ මේ මැදිරි වල වැඩ කරන් නමුත් දැන් තමයි හිතෙන්නේ පොඩි මැදිරි වල වැඩ කරනකොට ලොකු මැදිරියක් හදාගෙන ෆුල් ඔකෙස්ට්‍රා එකක් වෙන සම්පූර්ණ මේ වාදක මණ්ඩලයක් එක්ක වැඩ කරන තිබෙන විශේෂත්වය ඒකදී මට තව කවුරුත් බදක් වුණා එහෙම දැන් අපි සමාජලට අත්දැකීම් වලින් දැනුමින් පරිපූර්ණ නැහැ කවුරක්වත් හැබැයි මේ සාමූහිකව වැඩ කරන එකේදී ඒ අවුට්කම් එක නැත්නම් ප්‍රතිඵලය බොහෝ වෙලාවට මේ දීප්තිමත්. මොකද සාමූහිකව එකතු වෙන කොටස කරනවා නේද අදහස් එකතු කරනවා. ඔවුන්ගේ දක්ෂතාව මේකට එකතු වෙනවා. අපි ගීතයක් අහමු. මේ ගීත රචනා කළේ ශාමිලා හුසෙන්. ශාමිලා හුසෙන් කියන්නේත් දක්ෂ ගීත රචකාවියක් ඔහු මේ නූතන පරම්පරාවේ. හැබැයි අවාසනාවකට ඔවුන්ගේ නම් කියනවා ඉතාමත් අඩුයි. ඒක එහි වර්ධ යම් ප්‍රමාණයක අපිත් බාරගත යුතුයි. මොකද අපිට ලැබෙන ගීත තමයි අපි ගොඩක් වෙලාවට දාස් ගානක් මේ ගීත නිර්මාණ වෙන රටක මේ වගේ ගීත රචිකාවෙන් ඉන්න හැබැයි උන්ගේ නම් කියවෙන අඩුයි. කෙසේ වෙතත් අද අපි තෝරාගත්තු ගීත ලයිස්ට් වෙන මේ ගීතයත් තෝරාගත්තා. මේ ගීතය ගැන ඔබට යමක් කියන්න පුළුවන්. ඇත්තටම කඳුළු උල්පත් මේක ධම්මික අතපත්තු නිෂ්පාදනය කළ සුනිල් ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කර වැලිපවුරු චිත්‍රපටයට අන්තර්ගත වෙච්ච ගීතයක්. මම හිතන්නේ වැලිපවුරු ගිය චිත්‍රපටයේ දිගහැරෙන්නේ දෙමාපියන් දරුවන් අතරේ ඇතිවෙන ගැටුම් කාරී තත්වයන්, ඒ කියන්නේ ඛේදවාචකයන්, විශේෂයෙන්ම දෙමාපියෝ දරුවන් වෙනුවෙන් සමගේ තරුණ කාලය තමන්ගේ ජීවිතේ සම්පූර්ණයෙන් පරදුවට තියලා කටයුතු කරලා දරුවෝ උස්මහත් වුණාට පස්සේ ඔවුන් ඔවුන්ගේ ජීවිතය අරමුණු කරා යනකොට අසරණ වෙච්ච දමෝපියන් මගහැරෙන තත්ත්වය පිළිබඳව තමයි මේ චිත්‍රපටය හරහා සංවේදී කරන්නේ ප්‍රේක්ෂකයාව. ඉතින් මේ ගීතයේ මවගේ භූමිකාව මව බොහොම දෙපැත්තට යනවා. දරුවන්ගේ යුතුයකම් ඉෂ්ට කරන්න දෙමව්පියෝ දෙපැත්තට යනවා. ඒක බොහොම සංවේදී වෙනවා මම හිතන්නේ තාත්තා පියවරුන්ට. ඉතින් ඒ ඒ අවස්ථාවේදී ඇය මව විසින් ගායන භූමිකාවේ ප්‍රතිනිරූපණය වෙන කාරණේ තමයි මේ ශාමිලා හුසෙන් මුස්ලිම් ජාතික අද වැදගත් චරිතයක් මේ ශාමිලා හුසෙන්. ඇත්තටම ඇය විසින් මේක බොහොම සංවේදීව වදන් වලට ගොනු කළා. ඒ වගේම මේ භාව ගායනය කරන්නේ සශිකා නිසංසලා. සශිකා නිසංසලා සහෝදරි මම හිතන්නේ මේකේ උප්පරිම හැඟීම මේ නාදමාලා හරි හරහා එළියට දාන්න ඇය සමත් වෙලා තියෙනවා. වෙලා පෙරව 9 විනාඩි 31යි අද අපිත් එකතු වෙලා ඉන්නේ දර්ශන වික්‍රමතුංග සංගීතවේදියා නම් නාව પરම්පරාවේ දක්ෂ සංගීතවේදියෙක්. දැන් මේ මේ මේ චිත්‍රපට ගීත පිළිබඳ කතා කරන්න අවශ්‍ය නමුත් ඊට ඒ අමතක වෙන්න කලින් මට කියන්න අවශ්‍යයි ඔබ ඔබට ගුරු වූ නැත්නම් ඔබ ප්‍රිය කරන ඔබේ පූර්වජයෙක් ඉන්නවද පූර්වජයෙන් ඉන්නවද සංගීත ක්ෂේත්‍රයේ මට දැනෙන පිරිසක් ඉන්නවා ඒ කියන්නේ ගත්තොත් මම බොහෝම ප්‍රිය කරන සංගීත අධ්‍යක්ෂකයෙක් තමයි ආචාර්ය රෝහණ වීරසිංහ ඒ වගේම ආචාර්ය වික්‍රත්නායක ඔවුන්ගේ නිර්මාණ ගොඩාක් මම අධ්‍යයනය කරලා තිනවා ඒ වගේම එච්.එම්. ජයවර්ධන මහත්මයා අපි අතරින් වියෝ වුණා මෑතකදී ඉතින් ඒ නිර්මාණ අපි ගොඩාක් මම ස්ටඩි කරලා තිනවා ඒ වගේම තරුණ පරපුරේ සංගීත අධ්‍යක්ෂකයෙක් කියන විශාරද නිහාල් ගම්මිහව කියලා මම දන්නේ චාන්දල්ලි ආරච්චිලා ප්‍රින්සිපල් ජාතික තරුණ සභාවේ ඒ වගේ ඇතුළේ තිබුණා හින්දුස්ථානි රාගධාරී සංගීතෙ තිබිච්ච භාවිතයන් ඒවා පවා මම අපි මම ගොඩක් ඒ ගැන මේ ඉගෙන ගත්තා ඒවෙන් ගොඩක් දේවල්. ඉතින් මම හිතන්නේ මේ අපේ පඬිත අමරදේවයන්ගෙන් මතු පරපුරක් අපිට හිටියා මේ කියන්නේ කීන කී මහා සංගීත පරපුරක් බිහි කරපු දේවල් වලින් ඇතිවිච්ච කම්පනයක් එක්ක තමයි අපි මේ මොන හරි වැඩ කරන්න උත්සාහ කරන්නේ මම හිතන්නේ. ඒ සියලුම දෙනාට අපි මම හිතන්නේ මේ පැරණි තැන්වල ගත්තොත් රොක්සාන් මාස්ටර් ඒ වගේම මුතුසාන් මාස්ටර්ලාගේ ඉඳලම අපිට යම් මෙහෙම විකාශනයක් තිබුණා සංගීතයේ. ඉතින් ඒ සියලු දේවල් අපි රස විඳ දැන් අද මොහොතින් බෙක් මාස්ටර් කිසි දුවක් මම හිතන අපි එදියා හිටියා මම මේකේ. ඉතින් ඒවා වුණත් අපි ගත්තොත් එහෙම මේ මහා සංගීත සංස්කෘතියක් අපිට හිමි. පුංචි කාලේ කෙටි කාලේ ගානත් සමරකෝන් මහත්තයාගේ ඉඳලා ගත්තාම ඉතින් ඒ සියලු දිනා කරපු සේවය තමයි අපි ඒවා භුක්ති විඳලා රස විඳලා අපි පෙරලා මොන හරි දෙයක් කරන්න උත්සාහ කරනවා මම දැන් අපේ අර සංගීත කණ්ඩායම සහ එහෙම නැත්නම් මුකේෂ් රාය ගැන කතා කරන්න දැන් ඔබේ මම දැකලා තියෙනවා ඔබ පටිගත කරන ස්ථාන වලට මම ගිහිල්ලා තියෙනවා වෙනත් අඩවලට ඔබත් එක්ක වැඩ කරන අන් වාද්‍ය ශිල්පීන් ගත්තම හින්ද බණ්ඩාර වෙන්න පුළුවන් එහෙම නැත්නම් බොහෝ දෙනෙක් මම නම් මැෂින් ගැන බොහෝ දෙනෙක් ඉන්නවා ජානකලා බොහෝ දෙනෙක් ඉන්නවා ඔබට පෙර પરම්පරාව සහ ඔබේ પરම්පරාව දෙකම නියෝජනය කරන ඉතා දක්ෂ වයුවන්, දක්ෂ වාදන ශිල්පීන් සහ සංගීතවේදීන්. දැන් ඔවුන්ට එක වැඩ කිරීමේදී ඔබ ඔබ ලබන දේ ඇත්තම වාද ශිල්පීන්ගෙන් ගත හැකි දේවල් තියෙනවා. උදාහරණයක් විදිහට දැන් ඉස්සර මේක සාස්තන්ද සිරිසාව වික්‍රත්නා කියන අතුළු බොහෝ දෙනෙක් කියපු කතාවක් තමයි මේ වාදන වලදී අර ඔබ කලින් කිව්වාගේ ඔවුන් ඔවුන්ගේ නිර්මාණයන් මේකට අතුල් කෙරෙන්න. තමන්ගේ තනුවක් වුණත් රොක්සාන් මාස්ටර් ඉතා මේ මේ නඩම්බර විදිහට හරිම ලස්සන දේවල් මැදින් වයලා ඒ ගීතවලට එකතු කරනවා. දැන් හොඳ වාද්‍ය ශිල්පීන්ගේ ඇසුර කොහොමද සංගීත වේදිකෙකුට Tamanගේ ගමන් මඟ තවත් වඩාත් හොඳින් ඉස්සරහට යන්න දායකත්වය දෙන්න. මම හිතන්නේ ඒක ලොකු පිටිවලක් වෙනවා. මම හිතන්නේ සංගීත අධ්‍යක්ෂකවරයෙක්ගේ සීමාව විශාල විය යුතුයි. අද්දකින් වැඩි විය යුතුයි හැම වාද්‍ය භාණ්ඩයකම තියෙන පරාසයන් ඒවා කොහොමද භාවිත කරන්න පුළුවන් ක්‍රමවේදයන් කියන දේවල් සම්බන්ධයෙන් යම් දැනුමක් එකතු වෙනවා. මම හිතන්නේ ඒක කාල අනුරූපීව දියුණු වෙන දෙයක්. ඉතින් ඒ ආරම්භ ආරම්භක අවස්ථාවේදී මේ සංගීත අධ්‍යක්ෂකවරයෙක් පෝෂණය වෙන්නේ මම හිතන්නේ වාදක මල්ලේ. ඉතින් මම ඇත්තටම සිහිපත් කරන්න ඕනේ තිස්ස සිරිතර මහත්මයා. ගුවන්විදුලි සම්බන්ධයි විශ්‍රාම කියලා දැන් අපි අතට යෝ වෙලා ඉන්නේ. ඉතින් එතුමන්ගෙන් මං උගත් දේවල් මම හිතන්නේ විශ්වවිද්‍යාලේ ඉගෙන ගත්ත දේවල් වගේ. මොකද බොහොම ලෙන්ගතුයි සමහරවිට මම හැම හැම වෙලාවෙම මම සම්පූර්ණ අපි කියන ස්වර ප්‍රස්ථාරය ලියන්න කැමති වෙච්ච කෙනෙක් ඒ කාලේ ඉඳලම. ඉතින් ඒක ඇතුළේ තිබිච්ච අඩුපාඩුකම් බොහොම සෞම්‍යව තමයි තිසය මේ නිවැරදි කරන්නේ. ඉතින් තිසසිරි පෙරේරා මහත්මයා විශේෂයෙන් මම මතක් කරනවා ඒ වගේම chords අපි කියනවා මේ chords කියලා භාවිතයක් දිනන සංගීතයේ. ඉතින් ඒවා සමග මහින්ද බණ්ඩාර මහත්මයා. ඉතින් ඒ වගේම මම හිතන්නේ නවපරපුරේ මේ වාද්‍ය ශිල්පීන් විදිහට උත්සුකත් හෙට්ටිය අරචිලා ඒවා සඳහන් කරා එහෙම ආපු ගමන්. ඉතින් ඒ හැමෝම මේ සියලුම දෙනා මම හිතන්නේ සාමූහික කටයුත්තක් ඇතුළතදී තමන්ගේ දායකත්වයක් සපයනවා. ඒවා මම හිතන්නේ මුදලෙ මුදලට මත් ඒවත් එහෙම නැත්නම් වෙනත් අරමුණකින් තොරව නෙවෙයි අර සාමූහික කාරණාවක් ලස්සන කරගන්න ඒක ඔපවත් කරගන්න කරන කැපවීමක් දායකත්වයක් විදිහට මම දකින්නේ ඒවා මිල කරන්න බෑ. ඔය දර්ශන ඉතර මේ මුත්සා මාස්ටර්ගේ ඔකෙස්ට්‍රා එක ලංකාවට ප්‍රකට ඔකෙස්ට්‍රා එකක් මේ ඔකෙස්ට්‍රා එකේ වැඩ කරලා තිබෙනවා කියන්නේ බටනලා වාදනය කරලා තියෙන කේමදාසයන්. එතකොට සිතාර වාදනය කරලා තියෙන සරත් දසනායකයන්. වයලින් ගහලා තියෙන වික්ටර් රත්නායකයන් රොක් සමීම වගේ. ඉතින් එහෙම දැක් ඔවුන් ඒ කාලේ මුල් කාලීන ආධුනිකයෝ සහ මුල්ම ක්ෂේත්‍රයට ආපු කාලින් පසු කාලීන ඔවුන් දැවැන්තම සංගීතයෙන් බවට පත් වුණා. පත් වෙලා තිබෙනවා. අදටත් අපි ඔවුන් පිළිබඳව කතා කරන්නේ ඔවුන්ගේ ආරම්භක ස්ථානය සහ අන් අය අතර දැනුම බෙදාගත්තු විදිහේ හරි ලස්සන. ඉතින් අපි ඔබ හිතන අපේ රටේ මේ වයුවන් ගැන කියන වාද්‍ය ශිල්පීන් ගැන අපි කතා කරනවා ප්‍රමාණවත් ඇත්තටම ඔවුන්ගේ දක්ෂතාවය දැන් අපි අපි යම් තාක් දුරට උත්සාහ ගන්න අපේ වැඩසටහනවලදී කතා කරන හැබැයි පොදුවේ සමාජයක් විදිහට වෙනත් රටවල් වල ඉන්දියාව වෙන්න පුළුවන් එහෙම නැත්නම් යුරෝපේ වෙන්න පුළුවන් බටහිර වෙන්න පුළුවන් ඒ වාද්‍ය ශිල්පීන් පිළිබඳව කතා කරන තැන සහ ඔවුන්ට සමාජයේ තිබෙන තැන සංගීත ක්ෂේත්‍රයේ තියෙන තැන අපේ වයුවන්ට තියෙනවද ඇත්තටම අද වෙනකොට යම් හොඳ පැත්තක් තියෙනවා. මොකද අපේ YouTube channel එක මම කිව්වට කමක් නැහැ. ඒ වගේ පවා අපි දානවාද ශිල්පීන් කවුද කියන කාරණේ. ඉතින් දැන් පොඩි ප්‍රවණතාවයක් ප්‍රවණතාවයක් තියෙනවා යම් විදිහක. නමුත් ලෝක ඉතිහාසය ගත්තත් වාද්‍ය ශිල්පීන් සම්බන්ධයෙන් එහෙම තැනක් තිබුණා අඩුයි. මොකද හැම වෙලාවෙම ඕනම ශිෂ්ටයක මතු පිට ඉස්සරහා ඉන්න පිරිස ගැන තමයි වැඩි කනාටයක් ගත්තත් චිත්‍රපටයක් ගත්තත් බොහෝ වෙලාවට කතා කරන්නේ ප්‍රධාන භූමිකාව කරන් යන පිරිස තමයි. ඉතින් ඒක හරිය කියලා කියන්න බෑ. මොකද අනිත් අය දරදි අඳින මහා වෙහෙස කඳුළු දුක් ගැහැට විඳින පිරිසක් ඉන්නවා. ඒ වගේම ආර්ථිකමය වශයෙන් ඔවුන්ට හම්බෙන ප්‍රමාණයත් මම හිතන්නේ බොහොම අල්පයි. ඔවුන් ඒ ඒ ජීවිත කැප කරගෙන එතන රැඳී ඉන්න එකත් මම හිතන්නේ මේ ශාස්ත්‍ර වෙනින් කරන පුදුමාකාර කැපවීමක් ඒක. ඉතින් ඒ ඔවුන්ගේ ශිල්පයේ වැඩි දියුණු කරගන්න ඔවුන් මහන්සි වෙනවා නිරන්තරයෙන්. සතත අභ්‍යාසය දෙන්න ඕනේ. ඉතින් වගේ කටයුතු වලට නිරත වෙමින් කාලය කැප කරමින් ඒ වගේම ආර්ථික අපහසුතාවක් මැද ඔවුන් කරන දේ ඇත්තටම මේ මම හිතන්නේ ඒක මිල කරන්න බෑ. ඔබ කතා කරද්දී මේ ඉවරද මේ රේනාදික සහෝදරත් එක්ක කතා කරමින් හිටියා ওই වාද්‍ය ශිල්පීන්ගේ කාර්යභාර පිළිබඳ විශේෂයෙන් දසලට වාද්‍ය ශිල්පීන්. ඔවුන්ටම අනන්‍ය වූ වාදන රටාවන් ඩීඩී ගුණසේන වෙන්න පුළුවන් නැත්නම් හේම්පාල පෙරේර මහත් වෙන්න පුළුවන් මවින් ප්‍රියන්ත ලංකාවේ විශිෂ්ටතම මේ වාද්‍ය ශිල්පියෙක් අතරම ඔහුට සම කරන්න මම හිතන්නේ මේ ඔහුගේ අර මේ මවුත් ඕගන් වාදනය නේ ඒ තාමත්ම ඔහුටම ආවේනික වූ වැයුම් රටාවක් තිබෙන ඉතින් ඒ වගේ අය පිළිබඳව අපි කතා කරන ප්‍රමාණවත් මදි කියලා සහ ඇත්තටම හිමා කිව්වා වගේ දැන් ගුණසේන මාස්ටර් හරි නැත්නම් හේම් හේම්පාල පෙරේර මහත්තයා වගේ. ඒ වගේ නැවත එතන මොකද කියන්න පුළුවන් ඔව් හිඩසක් තියෙනවා. ඒක ඒක පුරවන්න ඒ කියන්නේ ඒකට සම කරන්න පුළුවන් අය අඩුයි. ඉතින් මම හිතන්නේ නැතුවම නෙමෙයි. නැතුවම නෙමෙයි. නමුත් යම් විදියකට ඒක එහෙම කියන්න බෑ අපිට. දැන් මට හිතෙන දැන් ද රොක්සාමි ඉතාමත් දක්ෂ වයලින් වාදකෙන් පස්සේ ගුණසේන මහත්මයා. කලණි පෙරේරා. ඉන් පසු කාලවත් හැදීගෙන යනවා බෑ අර මේ කියන්නේ තව තව නිර්මාණ විය යුතුයි නේ අතරම. මොකද මේ දැන් දැන් ඉතින් ගීත හැදෙන ප්‍රමාණය හැටියට තව ගොඩක් නිර්මාණ විය යුතුයි. විශාල ප්‍රමාණයක් ගීත හැදෙන. මැසිවිල්ලක් තියෙනවනේ දැන් තරුණ අය නිර්මාණ කරනවා අඩුයි හොඳ නිර්මාණ කරන්නේ නැහැ කියන කතන්ද. හැබැයි මේ ගීත ඕන තරම් හැදෙනවනේ. YouTube එක ගත්තම හැමදාම Facebook ගත්තම කොච්චර ගීත එළියට එනවද? මේ ගීත ක්ෂේත්‍ර සංගීත ක්ෂේත්‍ර කඩා වැටුණා කියන මැසිවිල්ල එක්තරා දුරක බොරුවක්ද එහෙම නැත්නම් කියන ගීතේ නේව හොඳ නැද්ද ඒවා අහන්න ප්‍රියතාවයක් නැද්ද මොකද්ද මේ දින ප්‍රශ්නික ඇත්තට මෙහෙම මම කිව්වොත් නිර්මාණකරණය සිද්ධ වෙනවා යහපත් නිර්මාණ හොඳටම ප්‍රමාණවත් ආකාරයට නිර්මාණ සිද්ධ වෙනවා නමුත් ඒවා ප්‍රචාරය වීමේ යම් දෝෂ තියෙනවා. ඉතින් ඒ වගේම මේක අපි කියන්නේ කන්ටිනියුෂන් එක. ඒ කියන්නේ තියෙන දේවල් ගලාගෙන එන විදිහේ විකාශනයේ මැද රික්තකයක් හිටියා. 1990 දශකයේ ඉඳලා 2000 ඉඳලා අපි හිතන තාක්ෂණික දියුණුවත් එක්ක විශේෂයෙන්ම CD පටාවට පස්සේ අන්තර්ජාලය හරහා ගීත ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් හැකියාව වෙන කාලෙ වෙනකොට යම් විදිහක අර නිර්මාණ ශිල්පීන් සහ ශ්‍රාවකයා රසිකයා අතර තියෙන හිද්දසෙට වෙන පිරිසක් අනුගත වුණා. ඔවුන් ඒවා විවිධ ක්‍රම මාර්ගයෙන් අලෙවිකරණ ක්‍රම මාර්ග වලින් විවිධ විකුණගෙන ක්‍රියා මාර්ග වලට ගියා. ඉතින් ඒ රික්තකය අද ලොකු හානියකට අපිට මුහුණ දෙන්න වෙලා තියෙනවා. මොකද හේතුව ඒක අපිට එකපාරට ළඟා වෙන්න බැරිව තියෙනවා ඒ රාශික ප්‍රජාව ඇතුළට. ඉතින් කෙසේ හෝ මම හිතන්නේ සැලකියුතු ප්‍රමාණයක් යහපත් රසිකත්වයකට අරන් යමින් ඉන්නවා විශේෂයෙන්ම ගුවන්විදුලි හරහා සහ විවිධ ආයතන මාර්ගෙන් රස විඳින වැඩසටහන් කරනවා. මම හිතන්නේ හිමානන්ද සහෝදරයත් ඒක මම නිවන වැඩසටහනක් කරනවා මේ ජීවිතය මේ මේ ඊළඟ ජීවිත කියලා ඉතින් මම ඉතින් ඒ ඒව හරහා මම හිතන්නේ රසික ප්‍රජාව රසිකත්වය දියුණු වෙන විදිහ රස විඳින හැකියාවන් වැඩි වෙන විදිහේ වැඩසටහන් ඇතුලෙන් හොඳ රසික ප්‍රජාවක් හැදෙමින් ඉන්නවා කියන කාරණා තමයි මම විශ්වාස කරන්නේ. ඔබේ චිත්‍රපට සංගීතයට අපි යමු. ඔබ චිත්‍රපට කිහිපයක සංගීත නිර්මාණ කළා ඒ පිළිබඳව පහුගිය කාලේ සමාජ මාධ්‍ය තුලින් කතා බහට ලකුණු. අපි දැන් මේ තෝරාගෙන තියෙන ගීතයත් ටවුමිස් කෝලේ චිත්‍රපට ගීතයක්. චිත්‍රපටයට නිර්මාණය වුණ ගීතයක්. මේ ගීතය අහලා සහ ඉන්පසු ඔබේ චිත්‍රපට ගීත නිර්මාණය සහ අපි මේ පිළිබඳව යම් දැක් කතා කරමු. මේ චිත්‍රපටය මේ ගීතය මේ ගීත රචනා කළේ සුගත් සෝමේර. ඔබත් එක්ක නිතර වැඩ කටයුතු කරන අපේ මාධ්‍ය සගයෙක්, ඒ වගේම දක්ෂ ගීත රචකයෙක් ඔහුත් ඔහු ගැන මම කියන්නේ මේ ගීත ගැන කියන වෙලෙත් ඔහුත් මම ස්වභාවිත ගීතය දැනගත කිරීම සඳහා මාධ්‍ය වේදිකෙක් විදිහටත් ඒ වගේම නිර්මාණ වේදිකෙක් විදිහටත් යම් වැඩ කොටසක් කරමින් ඉන්නවා. හර්ෂණ දිසානායක සහ කුමාර දසනායකනේ. එනම එච්චර හුරු නමක් නෙමෙයි හැබැයි. මම කුමාර දිසානායක කියන කියන්නේ ඇත්තටම ශාසිකානි සංසලා සහෝදරියගේ ඥාති සහෝදරිය. ඒගේ ප්‍රථම සිනමා ගීතය. ඉතින් මම හිතන්නේ මේක මේ ගීතය සාර්ථකව ඒ ගායනා කර හර්ෂණ දිසානායක සහෝදරයත් එක්ක. ඉතින් මම හිතන්නේ ඒක රසවිඳලා පුළුවන්. හර්ෂණ දිසානායක හොබිලොන්ද ඉතින් අපි මුතු වෙන අලුත් දේවල් කියතුවන්නේ නැහැ. බොහොම වඩාත් හොඳින් දන්නා. පුංචි කාලේ ඉඳලම තාම පුංචි කාලේ ගීත අපේ කන්වල තියෙනවා. ඒ වගේම අලුත් පරම්පරාවත් එක්ක මේ කාලේ අලුත් අලුත් ගීත බොහෝ ප්‍රමාණයක් අපේ අපිට දානය කළ දක්ෂ ගායකෙක් මේ හර්ෂණ දිසානායක සහ කුමාරි දිසානායක ගීතය දසනායක ගීතය ගායනා කරන සුගත් සෝමීර ගීත රචනා කළේ දර්ශන වික්‍රමතුංග සංගීත නිර්මාණය කළේ. ගගනයට තාල තියෙන සිඟිති තොලට නොව සලහන කී උපදි ඒ සතුටම මදිද අපිට මිහිරි විහඟ කූජනයට තාල තියෙන සිඟිති තොලට ලොව සනහන කී උපදි ඒ සතුටම මදිද අපිට වසන්තයට මල් පළඳන එරබදු වැට සිරියාවයි වාරම් කල්පී පද මැද අපේ පැටව සතුට නෙලයි වසන්තයට මල් පළඳන එරබදු වැට සිරියාවයි වාරම් කවිසී පද මැද අපේ පැටව සතුට නෙලයි සූත මල් පොකුරක් පිපුණා වාගේ අර බලන්න අපේ පැටව හින හින සාලේ පළඳාගෙන හිත පුරාම එක මුතුමාලේ ඔය තරමට සතුටක් වෙන කොයිද බාල ඔබේ මේ චිත්‍රපට සංගීතයට ප්‍රවේශය වීම සරල ගීත නිර්මාණය කරන වගේම චිත්‍රපට සංගීතය කියන්නේ ඊට වෙනස් දෙයක්. චිත්‍රපට ගීත වගේම චිත්‍රපට සංගීතය කියන්නේත් වෙනස්ම විදිහේ ප්‍රකාශන මාධ්‍යයක් සංගීතෙහි ප්‍රකාශන කලාපයක්. ඒක පහසු කාරණයක් නෙමෙයි. ඒක මේ වටහා ගැනීම යුතු මොකද වෙනත් දෘශ්‍ය නිර්මාණයකට ඔබ ඒ අර්ථකථනයක් ලබා දෙන්නේ. චිත්‍රපට සංගීතයට ප්‍රවේශ වීමම යම් ආකාරයක අභියෝගයක්. මොකද ඊට කලින් ඔබ කළා දැන් චිත්‍රපට කීපය තාම නිර්මාණය කරලා තිබෙනවා. ඒ අභියෝගය කොහොමද බාරගත්තේ? ඇත්තටම මම මේ පසුබිම් සංගීතයට බොහොම ප්‍රිය කරන බොහොම ආශ කරපු ක්‍රියා කොට්ටාසයක් කලාපයක්. ඉතින් ඇත්තටම මේකට මට අවස්ථාව උදා කරලා දෙන්නම සසිකානි සන්තරදාවපරි. ඇයට යම් චිත්‍රපටයක ගායනය කිරීමට ආරාධන ලැබුණාම තමයි ඇය කියලා තිබුණේ මේ චිත්‍රපටයේ සංගීත දර්ශන කෘතුමට දෙනවා නම් මම කැමතියි කියලා. ඉතින් ඒ අනුව මට මුල්ම චිත්‍රපටයට අවමිස්කෝල් ලැබෙනවා. ඊට පස්සේ ඒ අධ්‍යක්ෂකවරයාගේම නිහඬ සෙවණැලි කියන චිත්‍රපටය පසුබිම් සංගීත සම්බන්ධ වෙනවා. වැලිපවුරු ওই චිත්‍රපට තුනම. ඉතින් මම හිතන්නේ සංගීත අධ්‍යක්ෂකවරයෙක්ට තියෙන ඉඩ ප්‍රස්තාව වැඩි චිත්‍රපට සංගීතයේ හෝ එවැනි මාධ්‍යයකදී මොකද තමන්ගේ ප්‍රකාශන හැකියාව වැඩි වෙනවා. කියන්නේ ඇත්තටම චිත්‍රපටිය පිළිබඳ සංවේදී වීමකුත් තියෙන්න ඕනේ. ඒක රස විඳින්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම ඒ ඉඩකඩ වැඩි කියලා මට හැඟෙනවා සංගීතය. හැබැයි පාසු කරන්නේ කොහොමද මේ ඇතරම. ඒ කියන්නේ යම් වැඩිපුර කතා බහට ලක් විය හැකි. ඒ කියන්නේ මේක හරියට කරොත් හරි වගේම වැරදිලා කරොත් <laughs> වැරදෙන. මොකද ආයි මේ අවස්ථාවක් ලැබෙන්නේ ඔබ මුලින්ම කර ටවුමිස් කෝලේජ්ට ටවුමිස් කෝලේජ්. ඒක මම කර කතා බහට ලකුණු චිත්‍රපටයක්. තවත් මේ ගීතයක් මම තෝරාගත්ත ගීතේ යන කලින් ඔබ ඔබත් යම් දැක්කුවා මේ ක්‍රිෂාන්ත රන්දක ගායනා කරන පළගම හේමරත්න හම්දුරුව රචනා කරපු ගීතේ මේ ඇත්තම සමහර ගීත තියෙනවා අපි දැන් මේවා ගීත මේ ගීතේ හොඳයි මේ ගීතේ නරකයි මේක ජනප්‍රියයි මේක ජනප්‍රිය නෑ කියලා අපිට සසඳන්න බෑ ඇත්තට මේක හරි සාපේක්ෂයි මට මං කැමති ගීත නේ තව අය කැමති නේ ඔබ මේ ගීතය ගැන වෙන වෙනම කතාවක් මේ ලංකාවෙන් පිට මේ ගීතය කියන්නේ මේ ලංකාවේ සිංහලයේ ඉන්න රසික ප්‍රජාව අතර ජනප්‍රිය කියන කතාවක් ක්‍රිෂාන්ත දෙවනවද ගාන කරන ගීතේ ඔව් ඇත්තටම ක්‍රිෂාන්ත දෙවනදක කියන අපේ ප්‍රවීණ ගායන ශිල්පියා ඒතර කරුණාත දියෝගනේ ඒ වගේ ගායක ගායිකාවන් රාශියක් අපිට මේ අත්වල වෙමින් ඉන්නවා අපිට උදව් කරමින් ඉන්නවා. ඉතින් ක්‍රිෂාන්ත රන්දක සොවිරාණන් ගේ අවශ්‍යතාවයකට නිර්මාණය කරපු පල්ලේකම හිමරතන හාමුදුරු ලියපු එන්න කියලා කියන ගීතය ඇත්තටම අපි ඒක නිර්මාණය කරලා අන්තර්ජාලයට මුදහැරලා තිබුණා. ඉතින් පසු කාලීනව ඒ ගීතය යම් විදිහකට සමාජගත වෙලා ඒ හරහා විවිධ පාර්ශ්වයන් විසින් ඉල්ලලා තිබුණා ඒ ගීතය ගායනා කරන්න කියලා ප්‍රසංග වේදිකාවේදී. ඒ වගේම දැන් සංචාර ඉදිරියට දිනවා ප්‍රශාන්ත රන්දක සහෝදරයාට දැන් ඕස්ට්‍රේලියාවේ මේ වෙලාවේ ඉන්නේ. ඉතින් ඒ ඒ ඒ රටවල පවා ඉන්න ශ්‍රී ලාංකික රසික ප්‍රජාව මේ ගීතයට විශේෂයෙන් ඇලුම් කරනවා කියන කාරණේ ඔය වගේම ගීතයක් හිම කොහේ හෝනම නැතර වී කියන ගීතයක් මේ කරුණාස දිගුගණි මහත්මයා ප්‍රවීණ ගාන ශිල්පියාණෝ ගායනා කරපු ගීතයත් ඒකත් ඒ වගේම අන්තර්ජාලය හරහා විශේෂයෙන් මක් ඇති කරගත්ත ගීතයක් රසික ප්‍රජාව අපි කිසිදු උත්සාහයක් නොදරා තියෙන වෙලාවක. තාක්ෂණ තම්මාකාරයක මේ යම්මාකාරයක නෙමෙයි ලොකු ඉඩක් හදලා දෙන්න ඉස්සරනම් ලොකු ආශිර්වාදයක්. ඔව් ගුවන් විදුලි රූපාන්තර කතා කරන්න ඕනේ දින්දෝ ප්‍රචාර කරන්න බල ඔබ නම් මට කතා කරලා නැහැ කවදාවත් ගීතයක් ප්‍රචාර කරන්න කියලා. අපි ගීතයක් කතා කරලා ඉල්ලගත්තොත් තමයි. මීළඟ මීට ගැන කියවන මීළඟ මීට පළවෙනි වැඩසටහන අපි කරේ ඩෝල්ටන් අලිස් සහ ෂෙල්ටන් පෙරා ගැන. ඒදි ගීතයක් ඔබේ ගීතයක් අපි දා මුල් මතාවට වර්ධනය කරලා ඔබට මතක නැති සමහරට ඔබ අතන සහභාගී වෙන්න බැරි වුණා. අනුරාධා පෙරේරාට ඔබ නිර්මාණය කරපු ගීතයක් වැස වෙලා. ඔව් වැස වෙලා. ඒ ගීතේ මුල් මතාවට ඇහුනේ මීළඟ මීට පළමුණු වැඩසටහනේදී. ඉතින් ඒකත් විශේෂයි මොකද අපි උත්සාහ ගන්නවා යම් ආකාරයක නිර්මාණකරු නිර්මාණකරුවන් ගුවන් විදුලට එකතු කරගන්න. ඔබ ගුවන්විදුලි නිර්මාණ වලට මීට කලින් දායකත්ව ලබා දීලා තියෙනව නේද යම් ප්‍රමාණයක? ඔව් භාතිය චෛත්‍යලක අපේ මහත්මයා. අපි ආරාධනෙන් රත්නශ්‍රී විජේසිංහ මහත්මයාගේ විවිධ නිර්මාණ කාර්යන් වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ අතරින් මට මතක හොඳම එකක් තමයි නිදහස් උත්සව වෙනුවෙන් කරපු ගීත නාටකය. ඒක රත්නශ්‍රී විජේසිංහ රචනා කරපු. අපි මේ ගීතය හමු ප්‍රශාන්ත පෙරන්දක ගාන කරන ගීතයක්. ඇත්තට මේ ඔබේ මම අර කැමර තෝරාගත්තු ගීතාවලිය ගත්තම ඒ ගීත ගාන කරලා තියෙන ගායක ගායිකාවන් ප්‍රමාණය. වික්‍රත්නායක, නන්දා මාලිනී, සුනිල් දිරසිංහ, කරුණා දියුල්කණී, ඉන්දිකා උපමාලි, ප්‍රශාන්ත රන්දක, චන්දන බොහෝ පිරිසක් ඉන්නවා. ඉතින් ඒ පිරිස අතරින් ඉතා අහඹ විදිහට තෝරාගත්තු ගීත කීපයක් සහ වැඩි මේ ඇහෙන්නේ නැති ගීත කීපයක් නිතරම වාදනය කරන ගීත නෙමෙයි වෙනත් පරිබාහිරව ගීත කීපයක් තමයි තෝරාගත්තේ මේ ප්‍රශාන්ත රන්ද ගාන කරන ගීතයක් පූජ්‍ය පල්ලෙගම හේමරතන ස්වාමීන් වහන්සේ මේ ගීතය රචනා කරලා තියෙන්නේ. වසන්තයටත් මාවතේ මල් අතුරු අසුරලා හැංගිලා ඔබ යන්න ගියේ හිතේ දිනයේ සුන්දුනාරං පළගම හේමරතන ස්වාමීන් වහන්සේ මේ ගීතය රචනා කළේ රමුකන හමුදුරත් එක්ක වැඩ කරලා තිබුණාද? අපෝ ඔව් ඇත්ත වශයෙන්ම රමුකන සිද්ධාර්ථ හඳුරු මම හිතන්නේ අපේ පරපුරට මහ විශාල වෘක්ෂයක් වගේ ඒ වගේම තමයි රත්නසිරි විජේසිංහයන් ආචාර්ය රත්නසිරි විජේසිංහයන් ඒ වගේම සුනිල් ලාර්ගාමගේ මහත්තයා ඒ වෙන චරිත මම හිතන්නේ අපේ නව පරපුරට මහ විශාල ආශිර්වාදයක්. උන්වහන්සේ කරන කැපවීම කාලයෙන් Tamanට පුළුවන් සම්බන්ධකම් ඇතුලෙන් කරන කැපවීම මම හිතන්නේ යතිවර නමකට එහා ගිය මහ යුග පුරුෂයෙක් කියලා මට නම් කියන්න තියෙනවා උන්වහන්සේ ගැන. හොඳයි අපි අවසන් වෙනාලි කිපේ ඉන්නේ. අතර මේ ඔබ අද වැඩසටහනට පැමිණීම මේ කතා කරන්න නෑ වැඩි කියලා. ඔබේ කතා කිරීමේ පරාසය මම හිතන්නේ බොහෝ ගොඩක් දෙනෙක් හඳුනා ගන්න සමහර ඔබ කල්මික අපිට වඩා කතා කරන කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ තමයි වඩාත් විචිතවන්නේ මේ වැඩවලට කියලා. හැබැයි තියෙන ප්‍රශ්නේ තමයි ලංකාවේ සංගීතවේද ඔබ කිව්වා හරි සංගීතවේදින් කතා කරනවා අඩුයි. සංගීතවේදී තාම කීප දෙනෙක් තමයි කතා කරන්නේ. සංගීත ගොඩක් වැඩ කරනවා ගොඩක් කතා කරනවා අඩුයි. හැබැයි ඒකම ලොකු ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. හේතුව මේ සංගීතය පිළිබඳ නොදන්නා අය සංගීතය දන්නා ලෙස කතා කිරීම යම් ආකාරයක ගැටලුවක් වෙලා තිබෙනවා. ඒ නිසා මේ අපි මේ වැඩසටහනට බොහෝ වෙලාවට ගොඩාක් හොඳට කියන්නේ අර වෙනදා ගොඩක් මුකරි විදිහට එහෙම නැත්නම් එහෙම කතා කරන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි කතා කරන්න බෑ කියන කතාව මේ <laughs> බොරු මම ඔබට මුලින්ම කතා කරන්න දුක නෑ. අපි ගොඩොත් කතා කරන කතා කරනවනේ. ඒ නිසා අපි කොහොම හරි කතා කරනවා කියලා. දැන් වත්මන් පරම්පරාවේ ගීත රචකයන් එහෙම නැත්නම් සංගීතවේදීන් ගායක ගායිකාවන් දැන් ඔබ ඔබේ ගීත ලයිස්තුව ගත්තම බොහෝ දෙනෙක් කියන අලුත් ගීත රචකයන්. يعني අලුත් ගීත රචකයන්ට යම් වැඩි කැමැත්තක් රුචිකත්වයක් තිබෙනවද රජු නැත්නම් ඔබ ඔවුන්ට ඉඩක් හදලා දෙන්න ඕන කියන කාරණේත් මෙතන ඉන්නවද මට ඉස්සෙල්ලා නංග්ලයිස්ටි මට බණ්ඩාරායල විතර මාත් මතකුණා මම ඇත්තටම මම මහා කුක්ෂයක් වගේ ඇත්තටම හිම ඇත්තටම මම දකින්නේ ගීතය කියන අංගේ ප්‍රබල අපි කියමු අර ඉංග්‍රීසියෙන් කියන ෆවුන්ඩේෂන් එකක් වගේ පාදමක් විදිහට ගත්තොත් ගීත රචකයා තමයි ඒතර ප්‍රබල මොකද ඔහු තමයි අපිට හැඟීම් සමුදාය ගෙනත් දෙන්නේ. ඒ ඒ විද්වත් කතාව අපූර්වත්වයෙන් යුතුව ඉදිරිපත් කරන්නේ ඔහු. ඉතින් ඔහුගේ හැඟීම් තමයි අපි සංගීතයට ටිකක් එහාට අරන් යන්නේ. ඉතින් ඒ නිසාම ඒ පැරණි පරපුර බණ්ඩාර හැලිපොට රත්නශ්‍රී ජයසිංහ කුලරත්න ආරියවංශ ඒ වගේ ඉතිහාසයේ හිටපු කි සියලු ඒ පරපුර නියෝජනය කරමින් අද අලුත් පරපුරක් බිහිවෙමින් නොසුගත් සෝමවීර ශාමිලා උසේන්ලා, අසංකරුවන් සාගර්ලා, රවි සිරිවර්ධනලා, එතකොට රජීව සන්ත වෙල්ගමලා. ඒ වගේ සෑහෙන පිරිසක් ඉතින් අද නිර්මාණ ශාස්ත්‍රයට පැමිණලා ඉන්නවා මට. සමහර අමතක වෙලා ඇතිනම් ශාමිලා උසේන්ලා ඒ වගේ පිරිසක් රසිකඩේ දුමින්ද. ඉතින් ඒ වගේ සෑහෙන පිරිසක් අපි අතර ඉන්නවා. ඉතින් ඔවුන් එක්ක වැඩනකොට මම හිතන්නේ අපිට අනාගතයේ එවැනි අපි දැකපු ගීත රචක පරපුර වගේ පරපුරක් අනාගතේට තුරුම කරලා දෙන්න අවශ්‍යතාවය තියෙනවා කියලා මම හිතනවා. ඒ දුර්මුඛ වෙන ඕන් දැන් ඔව් පිළිබඳව කතා කරමින් ඔවුන්ව ඔවුන් දෙක වැඩ නොකරමින් හිටියොත් එහෙම අපි අපේ පූර්වජයන් සමග පමණක්ම වැඩ කරමින් හිටියොත් ඔවුන් දුර්මුඛ වෙනවා අපි ඊළඟ පරම්පරාවක් හැදෙන්නේ නැහැ හරි අපිට සමුගරණත් කාලය ඇවිල්ලා නමුත් තව කතා කරන්න දේවල් තිබෙනවා අපි හෝරාවක්ට ඔබට වෙන් කළේ නමුත් මම හිතනවා අපි ඉදිරියේදී ආයි වැඩ වැඩවලදී සම්බන්ධ වෙන්නට හැකියාව ලැබෙයි කියලා. අපි අවසන් වශයෙන් තෝරගත්තෙත් ඔබේත් චිත්‍රපට ගීතයක්. මේ චිත්‍රපටයේ මේ ගීතය නිර්මාණය කරන්නට වෙනත් වෙනත් ආරක් ඔබ තෝරාගෙන තිබෙනවා. වෙනත් ඒ කියන්නේ සංගීතමය ශානරයක්. රොක් මියුසික් මේ ගීතේ තියෙන්නේ. රොක්. ඇත්තටම මේ චිත්‍රපටයේ මුලින්ම මේ මේකේ මේ ස්ක්‍රිප්ට් එක පෙන්නලා මට අධ්‍යක්ෂකතුමා කිව්වා මේ ඔබතුමාට පුළුවන් සංගීතය අධ්‍යක්ෂණය කරන්න. නමුත් මේ චිත්‍රපටය ඔබතුමාට බැරි වෙයි කියලා මට හිතුණා පොඩ්ඩක් කියලා බලන්න කියලා. මම කොහේ එකක් නැහැ. ඉතින් අපි ඔයා ඕන විදිහේ මට කියන්න මම ඒකට අනුගත වෙන්නම් කියලා. ඉතින් ඊපස්සේ ආයෙ ඉල්ලුවේ ඇත්තටම ටිකක් බටහිර විදිහට පසිකුම් සංගීතයත් නිර්මාණය කරන්න කියලා. ඉතින් ඒ අනුව ගීතය මචන් රොක් ගීතයක් තමයි එල්ලෙද්දි මට මේක මම ගොඩක් අධ්‍යයනය කරා රොක් ගීත. එතකොට ඒ රොක් නාදමාලා බොහෝ වෙලාවට මයිනර් ස්කේල්ස් වල යන්නේ. නමුත් මම අපේ රටට ගැලපෙන විදිහට මේජර් ස්කේල් එකක් අරගෙන ක්ලාරස් විජයවර්ධන වගේ අපේ ප්‍රවීණ සංගීතඥයෝ භාවිත කරපු සමහර කෝඩ් ආකෘති අරගෙන මම යම් නිර්මාණයක් කරන්න උත්සාහ කරා. ඉතින් රිද්මයයි කියන ගීතේ මිහිඳු ආරියරත්න ගැන විශේෂයෙන් සඳහන් කරනවා. ඔහු මට අඳුන අඳුනලා දෙන්නේ අරුණ ගුණවර්ධන සහෝදරයා. ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂකවරේ දක්ෂ. ඉතින් මේ ගීතේ හඬපටේ මේ ගයිඩ් එක හදරවල දුන්නට පස්සේ අරුණට මම පෙන්නපම අරුණ කිව්වා මේකට හරියන්නේ මචං මේ මිහිඳු තමයි මේකට හරියන්නේ කියලා කිව්වා. ඉතින් මම මිහිඳු ගීත නිර්මාණ අහනකොට මිහිඳු අතිශය දක්ෂ මම හිතන්නේ රොක් කියන සංගීත මේ සම්ප්‍රදායට ලංකාවේ සිංහල ගීත ගායනයෙන් ඉන්න ප්‍රබලම ගායකයෙක් තමයි ඇති. මම හිතන්නේ ගායකයෙක් මිහිඳු ආරියරත්න. ඔහු හරිම නිහතමානී සහෝදරෙක්. ඔහු බොහොම කැමැත්තෙන් ඇවිල්ලා මේ ගීතේ බොහොම ගීතේ සාධාරණ ඉෂ්ට කළා ගියා පරිගත කිරීමේදී. ඔබ දැන් කලින් අහපු ප්‍රශ්නේ මම අර මේ ගීත යන අතරතුර මේ රොක් ගීතයක් මේකේ වාදනය කරලා කමක් නැද්ද කියන එක නේ. <laughs> නැත්තම් සදේශීය සේවය ඇත්තටම අපි විවිධ සංගීත ශානරයන් පිළිබඳව කතා කළ යුතු. අපි සංගීතයේ ශාස්ත්‍රීය සංගීතයේ පමණක්, හින්දුස්ථානි ශාස්ත්‍රීය සංගීතයේ පමණක්, එමෙතන ජන ගීතයේ පමණක් කතා කරනවා කියලා, සරල ගීතයේ පමණක් කතා කරනවා කියලා අපි රාමුවක් දාගත්තොත් මේක මෙතනින් හට යන්න බෑ. ඒතර මේ හිම මේ හදවත දින එක රොක්ද දන්නෙත් නෑ. දන්නෙත් නෑ. හරි කවන්න අපි ඒක ඔබේ උත්සාහයක් ගත්ත උත්සාහයක්. ඉතින් බොහොම ස්තුතියි අද ශනිදහම වැඩසටහනට පැමිණියාට. අනේ බොහොම ස්තුතියි ආරාධනා කළාට හිමානන්ද සහෝදරයාටත් ඒ වගේම මේ සියලුම කාර්යම මණ්ඩලයට මට නම් වශයෙන් කියාගන්න අමතක වුණාට සුවදේශී සේවයට මේ සියලු දෙනාට මේ කරන සත්කාරයට තවත් මේ වගේ ආයත අවස්ථාව සලසා දෙන්න මම හිතන්නේ මේ ශිෂ්‍යය ගොඩනගින්නේ මේ මේ මහගෙදරීම තමයි කියලා මට හිතෙනවා හැම වෙලාවෙම. ඇත්තටම අපේ මේ මේ මහගෙදරත් එක්ක තියෙන අර මේ අපේ කොටේ ලින්ක් එක සම්බන්ධතාවයක කැඩුණ දා ඉඳලා එක පැත්තක් කොහේ යනවා. ඉතින් අර සම්බන්ධතාවය තියෙනකොට පොඩි තියෙනවනේ අනේ පොඩි ගරු කිරීමක් එක්ක නිර්මාණකරණයේ දෙන්නට පොඩි රුචිකත්වයක් සහ වටිනාකමක් හැදලා තිබෙනවා. ඉතින් ඒ වටිනාකමට අපි දැන් මීට පෙර වැඩසටහන මට අපේ වැඩසටහනට මිලින්ද තෙනකෝන් සහෝදරියට තරුණ සංගීතවේදියෙක් උහුත් පැමිණියා. ඉතින් උහුත් කිව්වා අපි කැමති ගුවන්විදුලිත් එක්ක වැඩ කරන්න කැමති කියන කාරණේ තමයි බොහෝ දෙනෙක් කියන්නේ. මිහිඳු පවා මිහිඳු බොහෝ වැඩවලට අපිත් එක්ක සම්බන්ධතාවය ලබා දෙනවා අපේ වැඩවලට එනවා. ඉතින් එසේනම් අපි ශනිදහම වැඩසටහනෙන් නිමාවටපත් කරනවා සහ සමුදෙනවා දර්ශන වික්‍රමතුංග නවපරපුරේ අතිදක්ෂ සංගීතවේදියන් අපිත් එක්ක එකතු වුණේ. බොහොම ස්තුතියි අපිට කාලෙ වෙන් කළා මේ හෝරාවේදී අපිත් එක්ක එකතු වුණාට නාද සංකලනය කළේ කල්යاني ගොඩගේ නදී සහ ප්‍රභා. බොහොම ස්තුතියි. පවිත්‍රාකේෂන් නානකාර නිෂ්පාදනය කළේ අද ශනිදහම මම හිමානන්ද ඔබට සුබ දවසක් මේ මිහිඳු ආර්යරත්න ගාන කරන ගීතය ඉදිරියේදී දකින්න පුළුවන් මේ චිත්‍රපටයනේ. ඔව් මේ ගීතය රචනා කරේ අපි හරිත් වාසල කියන මේ නළුවෙක්. එතනම රංගන ශිල්පියෙක්. ඔහුගේ ප්‍රථම ගීත රචනයි. හරිත් වාසල ගීතය රචනා කළේ මිහිඳු ආර්යරත්නගේ ගැයුම දර්ශන වික්‍රමතුංගගේ සංගීත නිර්මාණය. I'll be back.